තෙරුවන් සරණයි. තරහා යන එක, ද්වේෂය එන එක, නුරුස්නා බව ඇති වෙන එක මේ කියන හැඟීම් ගොඩක් අය හිතාගෙන ඉන්නේ අසාමාන්‍ය දෙයක් කියලා. නමුත් ඇත්තටම මේ තරහා යනවා කියන එක, ද්වේෂය එනවා කියන එක මේවා සාමාන්‍ය දේවල් විතරයි. මානව මනසක හටගන්න පුළුවන් සාමාන්‍ය හැඟීම් දැනීම් විතරයි. අපි මුලින්ම මේ ද්වේෂය තරහ කියන එකත් එක්ක ගනුදෙනු කරන විදිහ ඉගෙන ගන්න නම් ඉස්සර වෙලාම ඒකට තියෙන බය අයින් කරගන්න ඕනේ. වෛර කරන්න එපා. ගොඩක් අය කරන්නේ මේ Tamanට තරහ යන එකට, ද්වේෂ කරන එකට වෛර කරනවා. ඇත්තටම මිනිස්යාගේ හිතට මේ පීඩා කරන්නේ ආතතිය අසහන ගෙනහල්ලා දෙන්නේ තරහා ද්වේෂය නෙමෙයි. ඒ තරහා සහ ද්වේෂය මේ කියන තරහව ගැන ඒගොල්ලන්ගේ හිතේ තියෙන වෛරී හැඟීම බියමුසු හැඟීම තමයි මිනිස්සයාගේ හිතට ආතති අසහන ගෙනල්ලා දෙන්නේ. එහෙම නැතුව මේ තරහව ද්වේෂය කියන එක සාමාන්‍ය සිතුවිල්ලක් විතරයි සාමාන්‍ය හැඟීමක් විතරයි. සෑම මිනිසෙකුගේම මනසේ හටගන්නේ. ඉතින් මේ ගොඩක් වෙලාවට තරහව ද්වේෂය කියන මේ හැඟීම අනිත් හැඟීම් වලට වැඩිය අනිත් කෙලෙස් වලට වැඩිය අනිත් සිතුවිලි වලට වැඩිය හටගන්න ෂණයකින්ම අපිට දැනෙනවා අපිට ඒක ෆීල් වෙනවා ඒ ඒ සිතුවිල්ල හරහා ගොඩනැගෙන ශක්තිය අපිට දැනෙන්න ගන්නවා ඉතින් මේ ඒ ඒ තරහා කියන සිතුවිල්ලේ ශක්තිය ඒ සිතුවිල්ලේ ස්වභාවය අපිට දැනෙන්න ගන්න නිසා වැඩිපුර දැනෙන නිසා දැනෙන්න ගන්න නිසා තමයි ගොඩක් අය මේකට අකමැති මේකට වෛර කරන්නේ මේක අසාමාන්‍ය තත්ත්වයක් මේක නොවිය යුතු දෙයක් කියලා ෂණයකින් තීරණවලට බැස ගන්නවා. ඉතින් මෙහෙම මේ द्वේෂය ආපු වෙලාවට ගොඩාක් අයට ඔබටම මේ අත්දැකීම ලැබිලා ඇති. द्वේෂයක් ආපු වෙලාවට ඔබ द्वේෂය අයින් කරන්න, द्वේෂය ප්‍රහාණය කරන්න මෙතුවක්කල් ඉගෙනගත්තු කිසිම ක්‍රමයක් ඒ වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා ඔබට තේරෙන්න පටන් ගනී. ඒ ඔක්කොම ක්‍රම අමතක වෙන්න ගන්නවා. මතක් වෙන්නේවත් නැහැ උත්සාහ කළාට. ඒවා නිකන් දුවලා යනවා, පැනලා යනවා වගේ වෙනවා. ඒ द्वේෂය මනසේ හට ගන්න වෙලාවට. ඔබට එහෙම අත්දැකීම් ඇති. ඉතින් මේ द्वේෂය කියන එක ඇත්තටම සමහර වෙලාවල් තියෙනවා ඊතා ෂණයකින් පැන නගිනවා. සමහර ඒවාල් තියෙනවා කාලයක් තිස්සේ හිතේ පළපදියම් වෙලා තියෙන යටපත් වෙලා තියෙන द्वේෂ සහගත දේවල්, වෛරී සහගත දේවල් ඉස්මතු වෙනවා වරින් වර. ඒවත් ද්වේෂ සහගත විදිහට ෂණයකින් පැන නගිනවා සමහර ඒවා මේ අතීතයේ ගොඩ නැගිලා තිබුණු තැම්පත් වෙලා තිබුණු හැංගිලා තිබුණු ඒවා නෙමෙයි ඒ ඒ මොහොතට යම්කිසි කාරණයක් නිසා හටගන්න ඒවා තියෙනවා. ඉතින් මේ මොන විදිහකට ද්වේෂයක් ආවත් ඒව ඊටාම වේගයෙන් පැන නැගලා ඊටාම වේගයෙන් හිතේ හට අරගෙන ඔබේ සිතුවිලි ඒ ද්වේෂ සහගත සිතුවිලි ඔබව පාලනය පාලනය කරන්න පටන් ගන්නවා. ඒ ඔබේ සිත ඒ ද්වේෂය විසින් පාලනය අතට ගන්නවා. ද්වේෂය තමයි ඊට පස්සේ සිත පාලනය කරන්නේ. ඔබ ඊට පස්සේ ද්වේෂයේ වහලෙක් වෙනවා. ද්වේෂයට ඕන විදිහට තමයි ඔබ ඊට පස්සේ පාලනය වෙන්නේ. ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒ සිතුවිලි ද්වේෂය කියන එක හට අරගෙන සිතේ සිතවිලි පැටව ගහනවා. වේගයෙන් සිතවිලි ඇති වෙනවා. ඉතින් ඔබට හිතෙන්නේ ඒවා සාධාරණයි කියලා. ඒවට ඔබට තේරෙන්නේ ඔබ द्वේෂය විසින් ඒ වෙනකොට ගොදුරු කරගෙන ඉවරයි. ඔබේ පාලනය සම්පූර්ණයෙන් ඔබෙන් අයින් වෙලා द्वේෂය අතට අරගෙන. ඉතින් මේ ඒ වෙලාවට වෙන කිසිම දෙයක් ඔබ මේ द्वේෂය අයින් කරන්න ඉගෙනගත්තු උපක්‍රම මතක් කරන එක පැත්තකින් තියුවත් වෙන කිසිම දෙයක්වත් හිතන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඒ තරහට ඕනි විදියට තමයි ඊට පස්සේ ඔබේ සිතේ සිතවිලි ඔක්කොම හසුරවන්න පටන් ගන්න. ඉතින් මේ වගේ අසරණ වුණු පීඩා වුණු පීඩාවක් ගෙනල්ලා දෙන කිසිම පිහිටක් නැති මානසික තත්ත්වයක් තමයි ඔබට මේ දේශය විසින් ගෙනල්ලා දෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවකට මේ සාමාන්‍ය ක්‍රම සහ විදි වලින් මේකට උත්තර හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට තියෙන්නේ තියෙන්නේ ප්‍රායෝගික ක්‍රම විතරයි. මේ වගේ කෙලෙස් වලට සාර්ථක උත්තරයක් හම්බ වෙන්නේ සාර්ථක විසඳුමක් හම්බ වෙන්නේ ප්‍රායෝගික ක්‍රමවේද වලින් විතරයි. ඉතින් මේකට තියෙන හොඳම ප්‍රායෝගික ක්‍රමය තමයි අපි මේ කතා කරන්නේ. ඒක සතිමත් වීම හරහා තමයි ඒ ප්‍රායෝගිකත්වය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මුලින්ම වෙන්න ඕනේ ඔබේ හිතේ द्वේෂයක් හටගත්තාම ඒක දැක ගන්න ඕනේ. ඉස්සෙල්ලම ඔබ දැක ගන්න ඕනේ. ඒකට අවදි වෙන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ අන්න ඒකයි. අපි කියන එකට අවයානස් කියලා. ඒ කියන්නේ අවධානය දෙන ඔබට තේරෙන්න ඕනේ ඔබ දකින්න ඕනේ මුලින්ම මගේ හිතේ වුණ ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න කලින් වගේම ද්වේෂයක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් අපිට මේ ක්‍රමය පුරුදු නැති කෙනෙකුට ද්වේෂයක් ආවා කියලා තේරෙන්නේවත් නැහැ. ඒකට ගොදුරු වෙනවා. නමුත් මේක පුරුදු කරන්න ඕනේ. මේ සතිමත් බව පුරුදු කරනකොට ඔබට ඒ හැකියාව ටිකෙන් ටික වර්ධනය වෙනවා මේ ද්වේෂයක් හට ගන්නකොට ඔබට දකින්න පුළුවන් ගතිය දකින්න පුළුවන් ගුණය ඔබට ඇති වෙන්න පටන් ගන්නවා ඉතින් මුලින්ම කරන්න ඕනේ අන්න ඒක. ද්වේෂයක් ආවට පස්සේ ඒකට අවදි වෙන්න ඕනේ. ද්වේෂයක් ආවා කියලා මුලින්ම දැක ගන්න ඕනේ. ඉතින් දැකගෙන ඔබ කරන්න ඕනේ සාක්ෂිකාරයෙක් වගේ ද්වේෂය දිහා බලන් ඉන්න එක. නමුත් අපි කරන්නේ ෂණයකින් ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම උගුල. අපි වැටෙන වල ඒක. අපි අහුවෙන උගුල ඒක. ඉතින් द्वේෂයක් ඇවිල්ලා කියලා දැකගත්තු ෂණයකින් ඔබ කරන්න ඕනේ බාහිරට ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන එක නතර කරලා ඔබ සාක්ෂිකාරයක් වෙන්න ඕනේ මේ द्वේෂේ ඒ වෙලාවේ. සාමාන්‍යයෙන් බලන්න ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට සාක්ෂිකාරයක් ඉන්නවා කියන එකේ තේරුම තමයි ඒ ප්‍රශ්නෙට එයා අත දාන්න යන්නේ නැහැ. සාක්ෂිකාරයා කියන්නේ ආයේ ප්‍රශ්න විසඳන්න යන්නෙත් නෑ. ඒකට උත්තර හොයන්න යන්නෙත් නෑ. ඒක නවත්තන්න යන්නෙත් නෑ. එයා මුකුත්ම කරන්නේ නෑ. එයා කියන්නේ පැත්තකට වෙලා පාඩුවේ සිදුවීම දිහා බලන් ඉන්නවා. ඒ බලපු දේ වාර්තා කරනවා. ආන් ඒ වගේ තමයි මෙතනත් හිතේ දේශයක් හටගත්තා කියලා දැක්ක ගමන් ඔබ කරන්න ඕනේ කිසිම දෙයක් කරන්න යන එක නෙමෙයි. ඔබ සාක්ෂිකාරයෙක් වගේ ඒ द्वේෂ සහගත මානසික මට්ටමින් පැත්තකට ඇවිල්ලා ද්වේෂය දිහා බලන් ඉන්න ඕනේ. මේකට තමයි සතිමත්කම කියන්නේ. මේකට තමයි අවයානස් එක කියන්නේ. එතකොට ඔබටම තේරෙයි ඔබ සාක්ෂිකාරයෙක් වගේ පැත්තකට වෙලා ඒ ද්වේෂය දිහා බලන් ඉන්න පටන් ගන්න මොහොතේම ඔබේ මානසික තත්ත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේම. ඒක බලෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ෂණයකින් වෙනස් වෙන්න ගන්නවා. ඔබ සතිමත්ව ද්වේෂය දිහා බලන්න පටන් ගන්නකොටම බලන්න ද්වේෂයේ බලය ටිකෙන් ටික බිඳෙන්න පටන් ගන්නවා. අර උප්පගෙන දඟලගෙන ගිනි අරගෙන එළියට පනින්න දඟලපු සිතිවිලි වල බලය ටිකෙන් ටික බල බිඳෙනවා. ඒවයි සිතිවිලි වල වේගය ශක්තිය ටිකෙන් ටික අඩු වෙනවා කියලා ඔබටම ඒක තේරෙනවා. අපි කියන්න ඕනි නෑ. ඔබ द्वේෂයක් හට අරගෙන කියලා ඒක දිහා බලන්න පටන් ගන්න මොහොතේම සාක්ෂිකාරයෙක් වගේ ඒක දිහා බලන්න පටන් ගන්න මොහොතේම ඔබට මේ වෙනස අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් සාක්ෂිකාරයෙක් අර කලින් කිව්වා වගේ සිද්ධියට ඇඟිලි ගහන්නේ නැහනේ. එයා හුදු බලා හිඳීමක් විතරයි කරන්නේ. බලා ඉඳලා තොරතුරු ටික ගන්නවා. ඒ සිද්ධියට වෙන්න ඉඩ හරිනවා. ඒ වගේ තමයි අපිත් කරන්නේ. අපි මේ द्वේෂයට නවත්තන්නවත්, ඒක වෙනස් කරන්නවත් මුකුත් කරන්න යන්නේ නැහැ. අපි මේ දෙයට වෙන්න ඉඩ හරිනවා. ඉඩ හැරලා ඒ තොරතුරු ගැනීමේ අධ්‍යාසයෙන් ඒ දිහා හුදු බලා හිඳීමක් විතරයි කරන්නේ. ඒකෙන්ම ඒ ඒ ක්‍රියාවෙන්ම ද්වේෂයේ බලය අඩු වෙගෙන යනවා කියලා ඔබට පේන්න ගන්නවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් කරන්නේ මේ වගේ ද්වේෂයක් හටගත්තු වෙලාවට ඒ ද්වේෂයට පණිනවා. ඒකට පණිනවා. පැනලා පැනපු ගමන් මොකද්ද වෙන්නේ? ඒ ද්වේෂය මගේ වෙනවා. මම වෙනවා. මගේ ආත්මය විදිහට ගන්නවා. ගත්තු ගමන් තමයි ප්‍රශ්නය එන්නේ. නමුත් මේ සාක්ෂිකාරයෙක් විදිහට බලනකොට අපි ද්වේෂයට පණින්නේ නැහැ. ද්වේෂයෙන් පැත්තකට වෙලා තමයි බලන් ඉන්නේ. අපිට මේ සිහිය පිහිටියේ නැත්නම් අපි මේකට පැනලා ඊට පස්සේ द्वේෂය මට ආවේ द्वේෂය මගේ මේක මට සාධාරණයි මේක ආපු එක කියන විදිහට මමත්වයෙන් අපි ඒ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇත්තටම මමත්වයේ තමයි තෝන්ලණු අතට අරගෙන द्वේෂය හසුරවන්නේ. ඊට පස්සේ ඔබ ඒකට අහු වෙලා ඉවරයි. බොදුරු වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ ක්‍රමය පුරුදු කරනකොට මේ අව්‍යානස් එක මේ සාක්ෂිකාරයක් වගේ සතිමත් වෙන එක පුරුදු කරනකොට ඔබේ අවදි මනස ටිකෙන් ටික ටිකෙන් ටික තීව්‍ර වෙන්න පටන් ගන්නවා දියුණු වෙන්න පටන් ගන්නවා ශක්තිමත් වෙනවා එතනදිම එක දිගටම ඔබේ ද්වේෂය දිහා බලන් හිටියොත් ඔබට තේරෙයි සතිය පුදුම විදිහට ශක්තිමත් වෙනවා ටික ටික වර්ධනය වෙන්න ගන්නවා එතකොට අර වෙනද ද්වේෂයක් ආවහම හැසිරෙන රටාවට නෙමෙයි හිත වැඩ කරන්නේ වෙනස් රටාවකට හිත වැඩ කරන්න පුරුදු වෙනවා. සුපුරුදු රටාවෙන් අයින් වෙනවා. සාමාන්‍යයෙන් අපේ සුපුරුදු රටාව මොකක්ද කියන්නේ ඔබ දන්නවා. ද්වේෂයක් ආවොත් අපි වැඩ කරන සාමාන්‍ය විදිහක් තියෙනවා. හැබැයි මේ ක්‍රමේදී ඒ කලින් වැඩ කරපු විදිහට නෙමෙයි හිත හිත දැන් වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් එතකොට හිත ස්වභාවයෙන්ම අර සාක්ෂිකාරයෙක් වගේ බලන් ඉන්නකොට අර කලින් රටාවෙන් අයින් වෙලා ස්වභාවයෙන්ම වෙනස් රටාවකට වැඩ කරන්න පටන් ගන්නවා. ස්වභාවිකම द्वේෂය හෙමින් හෙමින් දිය වෙලා යන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සයා කරන්නේ මේ ස්වභාවික දියවීම. द्वේෂයේ දියවීම, द्वේෂයේ ස්වභාවික ප්‍රහාණය, ස්වභාවික දුරවීම බලෙන් ගන්න හදනවා. අන්න එතනයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතනදී ලොකු ආවේගයක් එනවා, ගස්ටනයක් එනවා, එපා වෙනවා, ආතතිය අසහන මේ සියල්ලම හට ගන්නවා. ඒක හිතලා වෙනස් කරන්න හැදුවොත් තමයි ඒක වෙන්නේ. ඒක කරන්න බෑ. ඒක ඊටාම සංකීර්ණ දෙයක්. අන්තිමේදී බලාපොරොත්තු සුන් වෙලා ආතතිය අසහන එනවා. මේ අවධානයෙන් ඉන්න ක්‍රියාවලියේදී ඔබට තේරෙනවා द्वේෂයේ ස්වණය කියන ස්වභාවයෙන්ම අපේ කිසිම බලපෑමක් නැතුව එය එය විසින්ම ප්‍රහාණය වෙමින් යනවා නිරෝධ වෙමින් යනවා කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඒ වගේම කාලයක් ඔබ මේක පුහුණු වෙනකොට තේරෙන්න ගන්නවා ඇත්තරම මේ द्वේෂය කියන්නේ ඔබ නෙමෙයි. තරහ කියන්නේ ඔබ නෙමෙයි. තරහ කියන්නේ තරහ. හැබැයි අපිට මේ සතිමත් බව නොතිබුණොත් द्वේෂය මගේ වෙනවා. මම වෙනවා. द्वේෂය කියන්නේ පරිබාහිර දෙයක්. ඔබ ඒ द्वේෂය අත්දකින්න එක විතරයි වෙන්නේ. द्वේෂය ඔබ අත්දකින්නවා විතරයි. ඔබ කියන්නේ द्वේෂය නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට මේ සතිමත් වීම කියන එක පුරුදු කරන්න පටන් ගත්තොත් අපේ මනස අර කලින් වැඩ කරපු රටාවෙන් අලුත් රටාවකට ගොඩ නැ අලුත් රටාවකට වැඩ කරන්න පටන් ගන්නවා ඒක අස්තීර ක්‍රමයක් නෙමෙයි ඒක ස්ථීරවම කවදාම හරි දවසක මේ පුහුණුව එක දිගට කරොත් ස්ථීර වශයෙන්ම 100%ක් ද්වේෂය ප්‍රහාණය කිරීමේ මාවතේ තමයි ඔබේ යන්නේ ඒක తాවකාලික නෙමෙයි ඒක අස්තීර ක්‍රමයක් නෙමෙයි ඒක තමයි ස්ථීර ක්‍රමය ඉතින් ඔබට තේරෙන්න ගනීවි මේ ක්‍රමයේදී කලින් අපි කරේ තරහ මම කරගන්නවා. දැන් තරහ මම කරගන්නේ නෑ මමයි තරහයි දෙකක් කියලා අපිට බෙදෙන්න ගන්නවා. මෙන්න මේ අත්දැකීම් දෙකේ වෙනස මේ මේ කලින් ක්‍රමයෙන් දෙවනි ක්‍රමයට මාරු වීමේ වෙනස ඔබට පුදුම තරම් සුන්දර අත්දැකීමක් ගෙනල්ලා දෙවි. ඒක ඇත්තටම හරි ලස්සන ක්‍රමයක්. කලින් කරේ द्वේෂය මගේ කරගත්තා. දැන් ද්වේෂය මගේ වෙන්නේ නැහැ. ඒක හරිම ස්ථීර සහගත සුන්දර මාරු වීමක්. ක්‍රම දෙක අතර මාරු වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රමය ඔබ පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඔබේ අධ්‍යාත්මය පුහුණු වන ක්‍රමයක් විදිහට. මේ විදිහට තමයි ඇත්තටම අධ්‍යාත්මික මඟ පුහුණු වෙන්න තියෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. අනිත් ඒවා తాවකාලිකයි ස්ථිර නැහැ. නමුත් මේ ක්‍රමයේ එක එක දිගට දිගින් දිගට අත නෑර පුහුණු වුණොත් ඔබට තේරෙයි මේක තමයි ස්ථීර ක්‍රමය කියලා. ඉතින් මේ द्वේෂය කියන එක මගේ අධ්‍යාත්මය දියුණු කරන්න තියෙන ක්‍රමයක් කියලා තේරුණොත් ඔබ द्वේෂයට කවදාවත් වෛර කරන්නේ නැහැ. ද්වේෂය නිසා ඔබ පීඩා විඳින්න පටන් ගන්නෙ නැහැ. නමුත් හිතන්න එපා මේ ක්‍රමයේ පුරුදු වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ද්වේෂය හටගන්න හැම වෙලාවෙම මේක සාර්ථකව කරන්න පුළුවන් වෙනවා කියලා. සමහර අවස්ථාවන අසාර්ථක වෙනවා. මේක ස්වභාවිකයි. අන්න ඒ වගේ වෙච්ච වෙලාවක ඔබ අසාර්ථක වුණොත් මේ සතිමත් වීමෙන් මේ ක්‍රමයට උත්තරයක් හොයන්න ඒ වෙලාවට ඔබේ හිතම කෑගාලා කියයි ඔබ අසාර්ථක වුණා. මොකක් හරි මෙතන වැරද්දක් වෙලා තියෙනවා කියලා ඔබ ඔබටම චෝදනා කරන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද දන්නවද? ඒ द्वේෂ සිතුවිල්ලම තමයි වෙනත් ස්වරූපකින් ඇවිල්ලා ඔබට චෝදනා කරන්නේ. එතනිනුත් වෙන්නේ ඔබ ඔබත් එක්ක වෛර කරනවා. ඔබට ගැටෙන්න ගන්නවා. ඔබ ගැන මේ බලාපොරොත්තු සුන්නුණු හැඟීම් ඇති වෙනවා. ආතතිය අසහන ඇති වෙනවා. මේ මේ වැඩ කරන්නේ තරහම තමයි වෙනත් මුණුවරකින් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගොදුරට ලෝකයේ ඉන්න මිලියන ගාණක් මිනිස්සු ගොදුරු වෙලා තියෙන මේ සිතුවිල්ලට. උපක්‍රම කරනවා බැරි වුණොත් ඒ බැරි වෙච්ච එක ගැනත් ඊට පස්සේ අසුබවාදී විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අසුබවාදයට ගොදුරු වෙනවා. අයියෝ මට බැරි වුණානි කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ ඒකත් द्वේෂයම ගෙනල්ලා දීපු සිතුවිල්ලක්. द्वේෂයම එක්තරා මුහුණුවරක් කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හැබැයි සතිමත් වුණාම මේ මේ මේ සිතුවිලි මේ द्वේෂ සහගත නුරුස්නා සහගත අසුභවාදී සිතුවිලි වෙනස් වෙන්න පටන් ගන්නවා ඒක තමයි සැබෑම යතුරු ඒක තමයි ඇත්තම යතුරු ඔබට මේ දොර අරින්න තියෙන අධ්‍යාත්මයේ දොර අරින්න තියෙන ඉතින් වරින් වර මේ කරන ක්‍රමවේද එක වතාවක් දෙවතාවක් අසාර්ථක වුණාට ඔබ දැනගන්න ඕනේ වෙලාවේ ඒක තමයි ස්වභාවය මේක එක දිගට ඒකාකාරීව වැඩෙන ප්‍රස්ථාරයක් වගේ මනස වැඩෙන්නේ නැහැ වරින් වර වැටෙනවා ආයෙත් ඒ ක්‍රමයේ කරනවා එහෙම තමයි අපිට මේක කරගෙන යන්න තියෙන්නේ එතකොට තමයි අපිට මේ ක්‍රමය අතට හුරු දෙයක් බවට පත් වෙන්නේ තාම අපිට අතට හුරු නැති නිසා වරින් වර අපි අසාර්ථක වෙන්න පටන් ගන්නවා ඉතින් නමුත් මේ ක්‍රමයේ එකින් දිගින් දිගටම ඔබ පුහුණුවේ යෙදුනොත් ඒ द्वේෂ සහගත සිතුවිල්ල හටගන්න මොහොතේම ඒ द्वේෂ සහගත සිතුවිල්ල හටගන්න මොහොතේම ඔබට සතිමත් වෙන්න අවධානය දෙන්න පුළුවන් හැකියාව වෙනවා. දැන් මුල් කාලේ द्वේෂය හට අරගෙන ටිකක් වෙලා ගිහිල්ලා ටිකක් දුර ගියාට පස්සේ තමයි ඇත්තටම අපිට මේ මතක් වෙන්නේ. නමුත් මේක එක දිගටම පුහුණුවේ යෙදුනොත් द्वේෂය හටගන්න ෂණයේම දේශය හට ගන්න ෂණේම ඔබට ඒක දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම නැති වුණොත් වෙන්නේ ඔබ මේ මේ පුහුණුවේ දිගින් දිගටම පුහුණුවේ නොයදුනොත් වෙන්නේ අර කලින් ක්‍රමවලටම වැටිලා ද්වේෂය ඇතුලේ ඉර වෙලා තිබිලා ඔබ සෑහෙන මානසික ආතතිය අසහන වලටපත් වෙන්න පටන් ගන්න එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසායි කියන්නේ මේ ක්‍රමවේදය පුහුණුවේ යෙදුනොත් ඔබට තේරේවි द्वේෂය කියන්නේ ඔබේ අධ්‍යාත්මය දියුණු කරන්න ආපු උදව්කාරයෙක්, උපකාරකයෙක් කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඒ නිසා කරන්න තියෙන එකම දේ පුහුණුවේ යෙදෙන එක විතරයි. පුහුණුවේ යෙදීම විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔබට මේක තේරෙන්න ගත්තාම ඔබ द्वේෂයට ස්තුති කරන්න පටන් ගනී. මොකද එයා නිසා තමයි ඔබ මේ අධ්‍යාත්මික පුහුණුව යෙදෙන්නේ. එයා නිසා තමයි මේක පාවිච්චි කරගෙන ඔබේ සතිමත් බව වැඩෙන්නේ, ඔබ යානස්සක වැඩෙන්නේ, චිත්ත ශක්තිය වැඩෙන්නේ. ඒ නිසා द्वේෂය කියන්නේ කියන එක අධ්‍යාත්මයේ අවදි වීමට තියෙන හොඳම අවස්ථාවක් විදිහට ගන්න දැනගන්න ඕනේ. ඒක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ ඔබේ පුහුණුවේ කොටසක් විදිහට. අසුබවාදී හැඟීම් එනකොටත් එතනදී පවා ඔබට කරන්න තියෙන්නේ මේ ක්‍රමය විතරයි. එම නැති වුණොත් අපි වෙන්නේ මේ දේශයේ නොඑක් මුහුණුවරවල් නොඑක් පැතිකඩවල වලට ගොදුරු වෙවි ඉතින් සසර සසරත් වැඩෙනවා. ඉතින් ඔබේ කෙලෙස් ප්‍රහාණය වෙන්නෙත් නෑ වෙන ක්‍රමවලට. මේක ඊටාම සාර්ථක ප්‍රායෝගික ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා द्वේෂයට වෛර කරන්නේ නැතුව එයාට එන්න ඉඩ දෙන්න. එයාට එන්න ඉඩ දුන්නොත් තමයි ඔබට මේක ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන්න පුළුවන් වෙන්නේ. අපි එයා එනවට අකමැති වුණොත් දොරවල් වැහුවොත් එයාට බයේ පැනලා ගියොත් කවදාවත් මේ පුහුණුවේ යෙදෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් කාලයක් මේක පුහුණු කරලා බලන්න ඔබටම මේ වෙනස ප්‍රතිඵල ඔබටම අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ක්‍රමයට තමයි ඇත්තටම මනසේ අවදිවීම, මනසේ පරිණාමය කියන එක, අධ්‍යාත්මයේ දියුණුවීම කියන එක සිද්ධ වෙන්නේ. මොකද දුෂ්කර අත්දැකීම් හරහා තමයි අපේ මනස ඉදිරියට යන්නේ. අපේ මනස අලුත් දේවල් ඉගෙන ගන්නෙ. මනස වැඩෙන්නේ. ඉතින් දවසක ඔබ දුෂ්කර අත්දැකීම් වලට ද්වේෂයට ස්තුති කරන්න පටන් ගනීවි. ඔබව ඉහළට ඔසවා තබන එක ඔබට පේන්න ගන්නකොට. ඒ හරහා තමයි මනසේ අවදිය අධ්‍යාත්මය මේවා ශක්තිමත් වෙන්නේ. ඒ නිසා තරහව කියන එකට එන්න ඉඩ දෙන්න. කලින් ක්‍රමය කලින් අපි පාවිච්චි කරපු ක්‍රමවේද අසාර්ථකයි කියලා ඔබට මේ වෙනකොටම තේරිලා ඇති. ඒ නිසා මේ ක්‍රමය අත්අදහා බලන්න. දවස් කීපයක් හරි මේක පුහුණුවේ ඉඳලා බලන්න ඔබටම තේරෙයි මේ වෙනස. මේක කිසිම වැරද්දක් නෑ. මේ द्वේෂය එන එනවා කියන එක, द्वේෂය හට ගන්නවා කියන එක, තරහ වෙනවා කියන එක කිසිම වැරද්දක් නෑ. ඔබ උත්සාහ කරන්න ඕනේ එයට එන්න ඉඩ දීලා ඒ හරහා ඔබේ මනස වැඩෙන හැටි බලන්න, වැඩෙන ක්‍රමය අනුගමනය කරන්න. द्वේෂයට අවදි වෙන්න. එතකොට එය කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව ආයාසයක් ගන්නෙ නැතුව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා කියලා ඔබට තේරෙයි. මම ඒකට අන්තිම වශයෙන් උපමාවක් කියන්නම්. ඔබ ඔබේ කාමරේ කළුවරයි කියලා දැනුනොත් ඔබ ඒ කළුවරට අකමැති නිසා ඔබ ආලෝකයක් දැල්වනවා. අපි ආලෝකයක් දැල්වන්නේ කළුවරට කැමති නැති නිසා. හැබැයි ඔබ ඒ කළුවරට කැමති නැහැ කියලා ඔබ ඒ කළුවරත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහනේ. කළුවරත් එක්ක දඟලන්නේ නැහැ. අපි කරන්නේ කළුවර තියෙන බව දැනගන්නවා. දැනගෙන කලුවරට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ යන්නේ නැහැ රණ්ඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි වෙන දෙයක් තමයි කරන්නේ. ඊට විරුද්ධ දේ කරනවා බොමණියෙන්ව පාඩුවේ ආලෝකයක් දැල්ව ගන්නවා. ආලෝකය දල්වන ෂණයකින්ම අර අඳුර කිසිම වෙහෙසක් නැතුව අනායාසයෙන් දුර වෙලා යනවා. අඳුර දුරු කරන්න තියෙන ක්‍රමය අන්න ඒක. ඒ වගේ තමයි දේශයටත් අනිකුත් සියලුම කෙලෙස් වලටත් මුලින්ම කරන්න ඕනේ ඒක හටගත්තු බව ඔබ දැනගන්න ඕනේ. ඊට පස්සේ කලබල නොවි ද්වේෂයත් එක්ක රණ්ඩු කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඒක එහෙම තියෙද්දි ඔබට තියෙන්නේ පැත්තකට වෙලා සාක්ෂිකාරයක් වගේ ද්වේෂය දිහා තියෙන තාක් බලන් ඉන්න විතරයි. එතකොට ඔබට ප්‍රතිඵල අත්දකින්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.